තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ අතරින් පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුව පසුගිය දිනේදී අපි සාකච්ඡා කළේ චෛතසික ධර්ම අතර තිබුණු අකුසල චෛතසික ධර්ම සියල්ලම අපි සාකච්ඡා කොට අවසන් කළා. ඒ අනුව අකුසල් චෛසික ධර්ම වශයෙන් චෛසික ධර්ම 14ක් දේශනා කළා. මෝහය, අහිරිකය, අනුත්ථප්පය, උද්ධච්චය, ලෝභය, ditthිය, මානෙ, දෝසෙ, ඊස්සාව, මච්චරිය, කුක්කුච්ච ආදී වශයෙන් විචිකිච්ඡා ආදී වශයෙන් චෛසික ධර්ම 14ක් සාකච්ඡා කළා. ඒ 14න් අපි සිහිපත් කළා මේ චෛසික ධර්ම බෙදෙන ආකාරය අනුව චෛසික ධර්ම හතරක් සබ්බා කුසල සාධාරණ චෛසික වශයෙන් ලෝභත්‍රිකය වශයෙන් චෛසික ධර්ම තුනක් ඊළඟට දෝෂ චතුස්කය හැටියට චෛසික ධර්ම හතරක් ආදී වශයෙන් අපි සාකච්ඡා කළා ඒතර අපි අද දිනේදී බලාපොරොත්තු වෙන්නේ ඊළඟ චෛසික ධර්ම කොටාසේ වන අපි චෛසික රාශි වශයෙන් ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා අකුසල රාශිය අන්‍ය සමාන රාශිය සහ සෝබන රාශිය වශයෙන් ඒ අතරින් අන්‍ය සමාන රාශිය අකුසල රාශිය කියන මේ ආකාර දෙකම අපි සාකච්ඡා කළා අද දිනේ අපි බලාපොරොත්තු වෙන්නේ සෝබන රාශියට ඇතුළත් වන ප්‍රධාන වශයෙන් මේ චෛසික ධර්මාකාර කීපයකින් බෙදුවා මුලින්ම සියලුම සෝබන සිත්වල යෙදෙන චෛසික ධර්ම හැටියට සෝබන සාධාරණ චෛසික ධර්ම 19ක් අපි සිහිපත් කරා. ඒ වගේම විරති චෛසික තුනක්, අප්පමඤ්ඤා වශයෙන් චෛසික ධර්ම දෙකක් සහ ප්‍රඥා චෛතසික වශයෙන් මේ සෝබන චෛතසිකත් ආකාර හතරකින් යුක්ත වෙනවා කියලා. ඒ අතරින් සෝබන සාධාරණ චෛතසික වශයෙන් චෛතසික ධර්ම 19ක් දේශනා කරලා තියෙනවා. ඒ 19 තමයි සද්ධා සති හිරි ඔත්තප්ප తත්‍ර මජ්ජත්තතා අලෝභ අදෝස ආදී වශයෙන් ළඟට දේශනා කරනවා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා සහ චිත්තුජ්ජුකතා කියලා චෛසික ධර්ම 19ක්. ඒ අතරින් මුලින්ම සිහිපත් කරන්නේ සද්ධා කියන චෛසික ධර්මය. ඒතර සද්ධා වශයෙන් හඳුන්වන්නේ කවරක්ද කියන එක පෙන්වා දෙනවා. දැන් එතන ශ්‍රද්ධාව කියන එකේ සරලම තේරුම තමයි ඇදහිීම කියන එක. නැත්නම් පැහැදීම කියන එකයි සද්ධා කියන වචනේ සරලම තේරුම. ඒතර කවරක් පිළිබඳව ඇති කරගන්නා ඇදහිීමක්ද පැහැදීමක්ද කියන එක විස්තර කරනවා. තෙරුවන් ආදී ගුණයන් පිළිබඳව ඇති කරගන්නා පැහැදීම ප්‍රසාදය තමයි මෙතන සද්ධා කියලා කියන්නේ. එතකොට ඒ තෙරුවන් විශේෂෙහි සේම කර්ම කර්ම විපාක කියන මේ කොට්ටාස පහ පිළිබඳවම අපි ඇති කර ගන්නා ප්‍රසාදය. එතන කොට්ටාස පහක් කියලා පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්ම රත්නේ සංඝ රත්නේ සහ කර්මය කර්ම විපාක කියන මේ කාරණාවන් විශේෂයි. ඒතර එතන දැන් සද්ධා කියනකොට අපි ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ කවර ආකාරයකින්ද කියන එක පෙන්වා දෙනවා. සද්ධාතේ තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ බෝධිය පිළිබඳව ඇදහිීම තමයි සද්ධා කියලා පෙන්වා දෙන්නේ. ඒතර බෝධිය කියලා විග්‍රහ කරන්න කවරක්ද? අන්න ඒක විග්‍රහ කරනවා බෝධි වුච්චති චතුසුමග්ගේසු ඥානං කියලා. එතන බෝධිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට කියන නමක්. ඒතර අපි ශ්‍රද්ධාව කියන එක තමයි හැම දෙයකටම මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒතර ශ්‍රද්ධාව කියන එක නැත්නම් අනිත් කිසිවක් කරන්නට පුළුවන්කමක් නැහැ. දැන් සද්ධා කියන එක දැන් සෝබන චෛසික වශයෙන් අපි ඉගෙන ගත්ත සිත් වශයෙන් ඉගෙන ගත්තින් සෝබන සිත් කොටාසයක් තියෙනවානේ. ඒතර සෝබන සිත් කියලා කිව්වේ දැන් අපි අසෝබන සිත් හැටියට සිත් 30ක් ඉගෙන ගත්තානේ. මතකද ඒ කියන්නේ අපි අසෝබන සිත් කියලා ඉගෙන ගත්තේ අකුසල් සිත් 12ත් ඊළඟට අහේතුක සිත් 18ත් කියන මේ සිත් 30 තමයි අසෝබන සිත් කියලා කිව්වේ. ඒතර ඊට අනතුරුව තියෙන සියලු සිත් අපි ගණන් ගන්නේ සෝබන සිත් වශයෙන්. ඒතර සෝබන සිත් 59ක් තියෙන එක ආකාරයකින්. ඉතින් 59ක් වූ සියලු සෝබන සිත්වල ඒකාන්ත වශයෙන් මේ චෛසික ධර්ම 19 යෙදෙනවා. ඒ නිසා තමයි ඒ වාට පෙන්වා දෙන්නේ මේ චෛසික ධර්ම 19 මේ සියලුම කුසල් සිත්වල යෙදෙනවා කියලා. ඉතින් ඒ අතරින් සද්ධාව කියන එකත් අපට යම් කුසල් සිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන හැම කුසල් සිතකම මේ සද්ධා කියන චෛසික ධර්මයේ පහළ වෙනවා. ඒතර ශ්‍රද්ධාවෙන් තොරව කුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් තථාගතයන් වහන්සේ විසින් ශ්‍රද්ධාව කියන එක නොඑක් තැන්වල දේශනා කරලා තියෙනවා. දැන් ඒක තැනක දේශනා කරනවා සද්ධා බීජං කියලා. ඒතර ශ්‍රද්ධාව කියන එක බීජයක් කියලා කියනවා. ඒතර සද්ධා බීජය දැන් බීජයකින් අපි කරන්නේ දැන් යම්කිසි බීජයක් වෙපුරුවාම අපි ඒ තුලින් අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒතර මේ සද්ධාව කියන බීජය තුලින් බලාපොරොත්තු වන අස්වැන්න තමයි ප්‍රධාන වශයෙන්ම මේ සතර මාර්ග සතර ඵල සහ නිර්වාණය කියන මේ නව ලෝකෝත්තර ධර්මයන් තමයි මේ ශ්‍රද්ධාව බීජයක් වශයෙන් වැපරුවාම අපට අස්වැන්න හැටියට ලැබෙන්නේ ඊළඟට තවත් ආකාරයකින් දේශනා කරනවා සද්දේද විත්තං පුරිසස්ස සෙට්ටං කියලා මේ පුරුෂයාට තියෙන නැත්නම් සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනයක් කියලා කියනවා ශ්‍රද්ධාව කියන එක. ඊළඟට ආයත් දේශනා කරනවා සද්ධාය තරති යෝගං. දැන් ඕඝ කියලා මේ ශාසනය තුල ඕඝ හතරක් දේශනා කරලා තියෙනවා. අපි මීට කලිනුත් මේ ඕඝයන් පිළිබඳව පැහැදිලි කරලා තියෙන ඕඝ කියලා කියන්නේ සැඩ පහරට කියන නමක්. වේගයෙන් ගලාගෙන යන. ඒ වගේ සැඩ පහරවල් හතරක් සතර ඕඝය හැටියට පෙන්වා දෙනවා කාම ඕඝ භව ඕඝ ditthi ඕඝ අවිජ්ජා ඕඝ කියලා. ඒතර කියන මේ සියලු ඕඝයන් තරණය කළ හැක්කේ ශ්‍රද්ධාවෙන්මයි කියලා කියනවා. ඒකයි සද්ධාය තරති ඕඝං කියලා දේශනා කරන්නේ. ඊළඟට ආයෙත් දේශනා කරන දැන් සප්තාරය ධනය කියන කොටත් ඉගෙනගෙන තිනවා. අර සද්ධා ධනං සීල ධනං ආදී වශයෙන් මේ ශ්‍රද්ධාව ධනයක් හැටියට දේශනා කරනවා. ඊට මේ විදිහට හැම තැනකදීම ශ්‍රද්ධාව මූලිකත්වෙහිලා සලකන්නේ මේ ශ්‍රද්ධාව කියන එක තියෙනවා නම් විතරයි මේ සත්වයාට කුසල් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ශ්‍රද්ධාව නැත්නම් කිසිම කුසලයක් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ප්‍රඥාව නුවණ කියන එක කුසල් කරන්න අවශ්‍යම සාධකයක් නෙවෙයි. දැන් ප්‍රඥාව කියන එක කුසල් කරන්න අවශ්‍යම කරන සාධකයක් නෙවෙයි. දැන් ප්‍රඥාව යෙදුනොත් ඒ කුසල් සිතක ඥාන සංපයුක්ත වෙනවා. නමුත් ඥාන විප්‍රයුත කුසල් සිත තියෙනවානේ. අපි ඉගෙන ගත්තනේ ඥාන විප්‍රයුත වශයෙන්. එතකොට දැන් ප්‍රඥාව නොමැතිව කුසල් සිතක් පහළ වුණාට හැබැයි ශ්‍රද්ධාව නොමැතිව කුසල් සිතක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි පෙන්වා දෙන්නේ මේ ශ්‍රද්ධාව කියන එක හැම තැනකදීම උපනිශ්‍රේ වන කාරණාවක් හැටියට කුසලයක් සිදු කරනකොට ඊළඟට අපි තේරුම් ගන්නට ඕන දැන් ශ්‍රද්ධාව කියන එක මේ තරම් වටින දෙයක් නම් අපි ශ්‍රද්ධාව ඇති කරගත යුත්තේ කවර ධර්මයක් විශේෂයිද කියන එක. එතන මේ ඇදහිීමක් ගැනනේ කියන්නේ. ඒතරේ අදහන්න ඕන සත්‍ය දෙයක්මයි. ඒතර අපේ අසත්‍ය දෙයක් ඇදහෙව්වොත් ඒක ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ සත්‍ය දෙයක්ම විශ්වාස කිරීම ඇදහිීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් ඒ කියන්නේ දැන් මෙතන අපි කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය සහ කර්මය, කර්ම විපාක පිළිබඳව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ගැන අපි ඉගෙන ගන්නකොට දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රසාදයක් ගොඩ නැගෙන්න නම් තමන්ට ඒ ප්‍රසාදය ගොඩ නැගෙන ආකාරයේ හේතු සාධක තියෙන්නට ඕන ධර්මයන් තුලින්ම තමයි බුදුරජාණන් වහන්සේ කවරෙක්ද කියලා හඳුනා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතර කෙනෙක්ට මේ ප්‍රසාදය කියන එක ශ්‍රද්ධාව කියන එක නැත්නම් අන්න එතනින් එහාට තියෙන කිසිම ගුණධර්මයක් දිනු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ශ්‍රද්ධාව නැත්නම් ප්‍රඥාවේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ගැන හෝ මේ ත්‍රිවිධ රත්නය පිළිබඳව හෝ මේ කර්මයන්ගේ කර විපාකයන්ගේ ස්වභාවයන් ගැන සැක තියෙනවා නම් ඒ ප්‍රසාදේ නිතරම සැලවෙන එකක් නම් ඒක හරිද වැරදිද කියලා මේ නිතර නිතර අර චලනය වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිප්ලව පසාදස්ස. ඒකට කියන පරිප්ලව පසාදස්ස කියලා. ඒ කියන්නේ සෙලවෙන ප්‍රසාදයක්. සැලවෙන ශ්‍රද්ධාවක්. අන්න යම් කෙනෙකුට සැලවෙන ශ්‍රද්ධාවක් නම් තියෙන්නේ. පරිප්ලව පසාදස්ස පඥාන පරිපූර්ති. අන්නේ සැලවෙන ප්‍රසාදයක් තියෙන කෙනාගේ ප්‍රඥාව පූර්ණේ වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒතර මේ ශ්‍රද්ධාව කියන එක මේ ධර්මයන් ගැන අවබෝධයක් නැත්නම් ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුළුවන්. ඒක කවද්ද? කොතනදීද? මොන හේතුවකින්ද කියලා බෙහෙදයක් නැහැ. ඒකට කාටවත් මේ කියන ආර්යයන් නොවෙච්ච කෙනෙක්ට ශ්‍රද්ධාවේ ස්ථීරත්වයේ පිළිබඳව ඇප වෙන්න බෑ කියලා කියනවා. දැන් මතක ඇති එක දිනක් බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කරපු එක බමුණෙකුට දැන් හදිසි කාරණාවක් හේතු කරගෙන මේ බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිසට එදා වෙන දෙයක් සඳහා යොමු වෙන්න හේතුවක් සැලසුණා. ඊට මුගලන් තෙරුන් වහන්සේ ලවා ඒ කෙනාට පණිවිඩයක් යවනවා අද මේ දාණය හෙටට කල් දමන්න කියලා. එතකොට ඒ අවස්ථාවේදී මේ බ්‍රහ්මණයා අහන ප්‍රශ්නය තමයි මේ ඔබ මගේ ජීවිතයට වග කියනවා නම් මේ වස්තුන් නොනසේ කියලා ඒකට වග කියනවා නම් මගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ කියලා ඒකට වග කියනවා නම් මම මේක හෙටට කල් දාන්නම් කියලා කියනවා. ඊටසේ මුගලන් මහ රහතන් වහන්සේ දේශනා කරන ඔබගේ ජීවිතයට මම වග කියන්නම්. මේක වෙනස් මේ විනාශ වෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරලා දෙන්න පොරොන්දු වෙනවා. ඒ වගේම ඔබගේ මේ වස්තුන්ටත් මම වග කියනවා. ඒකටත් වෙනස් මේ විනාශයක් වෙන්න දෙන්නේ නැතුව රැකවරණයක් සලසන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඔබේ ශ්‍රද්ධාව ගැන නම් මට එහෙම පොරොන්දුවක් වෙන්න බෑ කියලා කියනවා. ඒතර කොයිතරම් අද දිනේදී බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන මේ ජීවිතේ පූජා කරන්න හෝ වේවා. ආදී වශයෙන් මහා ශ්‍රද්ධාවක් තිබුණත් මේ ආර්ය නොවන කෙනෙකුගේ ශ්‍රද්ධාව සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ සද්ධාව කියන එක ස්ථිර වෙන්නේ මාර්ගඵල අවබෝධ වුණාම. අනිත් හැම කෙනෙකුගේම සද්ධාව ඊටමත් ඉක්මනින් මේ නැති වෙන්නට පුළුවන් සාධක හේතු යෙදෙන්න පුළුවන්. ඒක ස්ථිර කර ගන්න නම් අන්න තෙරුවන් විසෙහි අර අචල ශ්‍රද්ධාවක් මේ නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කර ගන්නට ඕන. ඒතර ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ ඇදෙහි යුතු ධර්මයන් ගැන මනා අවබෝධයක් ඇති කරගත්ත කෙනෙකුටමයි. දැන් සද්ධාාවක් තියෙන කෙනාගේ ඒ සද්ධාව නැති වෙන්න නොඑක් හේතු සාධක යෙදෙනවා. ඒක ගොඩක්ම යෙදෙන්නේ අනවබෝධය හේතු කරගෙන. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් බොහොම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයකට හෝ වෙනත් Tamanගේ පෞද්ගලිකව හඳුනන භික්ෂුවකට හෝ වේවා යම් කිසි දෙයක් පූජා කරනවා. හිතන්න ඇඳක් පුටුවක් මේසයක් හරි වෙන භාණ්ඩයක් හරි මොකක් හරි දෙයක් පූජා කරනවා. <laughs> ශ්‍රද්ධාවෙන් මේ පූජා කරන්නේ. එතකොට දැන් මේ කෙනා දැන් පූජා කළාට පස්සේ ඒ ගැන පූජා කරපු කෙනාට අයිතියක් තියනවාද? නෑනේ. එයාට කිසිම අයිතියක් ඒ විශේෂෙහි නැහැ. නමුත් ඒ භික්ෂුවට අයිති වස්තුව භික්ෂුව කැමතිනම් පුළුවන් වෙන කෙනෙක්ට දන් දෙන්න. කැමතිනම් පුළුවන් දන් දෙන්න. එහෙම නැත්නම් ඒක පරිභෝජනය කරන්න අකමැති නම් ඒක පැත්තකින් තියලා තියන්නත් පුළුවන්. එතකොට දැන් පූජා කරපු කෙනා දැන් ඕක ගැන නිතර හොයනවා නම් දැන් අපි හිතමු යම් කිසි දෙයක් පූජා කරාට පස්සේ ගිහින් අහනවා කෝ එදා අපි පූජා කරපු පුටු මේසය කොහෙදා සිවුර ආදී වශයෙන් විමසනවා දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ අපි හිතුවේ මේක මේ වෙන කෙනෙක්ට පූජා කරා කියලා අන්න යාගේ ශ්‍රද්ධාව එතකොට එතනින්ම ඉවරයි ඊට පස්සේ අපි මහා ශ්‍රද්ධාවෙන් ගිහිලා විහාරයක් ගොඩනගා ගන්න හරි යම් කිසි දෙයක් පූජා කරනවා එයා මූලිකත්වය අරගෙන පූජා කළා කියමුකෝ නමුත් යම් හේකින් මේ සද්ධාවෙන් කරන්නේ. මෙයාගේ නම කියුණේ නැහැ. නැත්තම් ප්‍රකාශ වුණේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ආය අපි පන්සලට යන්නේ. අන්න ওই විදිහට අන්නේ අර තිබුණු මහා සද්ධාව එතනින්ම ඉවරෙනවා. අන්න ඒ නිසා තමයි මුගලන් තෙරුන් වහන්සේ දේශනා කරේ මේ වස්තුවටත් මට අප වෙන්න පුළුවන්. ජීවිතයටත් අප වෙන්න පුළුවන්. නමුත් ඔබේ සද්ධාවට ඒ වගේ පොරොන්දුවක් වෙන්න බෑ කියලා කිව්වේ මේක වෙනස් වෙන්නේ කොතනදද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන හෝ මේ ධර්ම රත්නය ගැන හෝ සංඝ රත්නය ගැන හෝ තමන් මේ නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කර ගන්න නම් අන්න ಗುಣ වශයෙන්ම පැහැදෙන්නට ඕන කියනවා. මේ ධර්මාර්ථයන් වටහාගෙන මේ ගුණයන් පිළිබඳව තත්වාකාර අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඇත්තට දැන් බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන අපිට ශ්‍රද්ධාවක් ගොඩනගා ගන්න තියෙන්නේ මේ ගුණයන් ඉගෙන ගැනීම තුළමයි. ඉතින් ඒ නිසා අපේ තමන්ට පුළුවන් හැකි පමණින් මේ තෙරුවන්ගේ ಗುಣ පිළිබඳව ඉගෙන ගන්නට අවශ්‍ය වෙනවා. එතකොට කෙනාගේ ශ්‍රද්ධාව තීරණය වෙන්නේ. ඒ කෙනා කොතෙක් බුදු ගුණ දන්නවද? දහම් ගුණ දන්නවද? සංඝ රත්නයේ ගුණ හඳුනනවද? එයා මේ කර්මයන්ගේ කර්ම විපාකයන්ගේ ස්වභාවය ගැන කොතෙක් අවබෝධයක් තියනවද? අන්න ඒ අනුව තමයි එයාගේ සද්ධාව මනින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් කර්ම කර්ම විපාකය ගැන කියනකොට අනිත් හැම දෙයක්ම ඒකට අයිති වෙනවා. දැන් පුනර්භවය ගැන. ඊළඟට මේ කුසල අකුසල කර්මයන් ගැන මේ හැම දෙයක්ම අර කර්ම විපාක පිළිබඳ තියෙන අවබෝධඥානය තුළ සංග්‍රහ වෙනවා. ඉතින් එතකොට අපි දැන් බුදුගුණ ආදී දේවල් ඉගෙන ගන්නකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ਸਰව ආකාරයෙන්ම මේ කිසි කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් යම් සීමාවකින් දැනගන්න පුළුවන්. ඒක අර උදාහරණ වශයෙන් දක්වලා තියෙන්නේ. දැන් අපි ජලය අරගන්නට නොඑක ආකාරයේ ජල බඳුන් අරගෙන මේ මහා මුහුදට යනවා ජලය ගේන්න. කල අරගෙන, සැලි අරගෙන යම් යම් භාජන අරගෙන යනකොට අපිට කලයක් අරන් ගිහිල්ලා මහ මොහොතම හිස් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් කලයට මේ දරන්න පුළුවන් තරම් ජලය රැගෙන එන්න පුළුවන්. ඒතර අපි අරන් යන්නේ කවර ආකාරයක භාජනයක්ද? ඒ අනුව අපිට පුළුවන් ජලය අරගෙන එන්න. නමුත් මහ මොහොත හිස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණයත් හරියට මහා සාගරය වගේ උපමා දක්වන්නේ මහා සාගරය වගේ කියනවා. ඒතර මේ මහා සාගරයට මේ ගුණ සාගරයට පිවිසෙන කෙනාට මේ සියල්ල දැනගන්න බෑ. ඒක පසේබුදු කෙනෙකුටවත් බෑ කියලා කියනවා. ඒතර අන්න එහෙනම් අපිට අර Tamanගේ නුවණ තරමට අන්න ඒ තම තම නැන පමණින් දැනගත යුතු කියලා කියන්නේ. අන්න Tamanගේ නුවණ රඳා පවත්නේ කවර ප්‍රමාණයකින්ද? අන්න ඒ අනුසාරයෙන් අපේ මේ බුදු ගුණ ගැන ඉගෙන ගන්නට උත්සාහයක් දරන්නට උනවා. අන්න එතකොටම තමයි මේ සද්ධාව කියන එක ස්ථීර වෙන්නේ. තමන්ට මේ බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති වෙන. ඒතර ඒ ප්‍රසාදය කෙනෙක්ට බොරු කියලා වෙනස් කරන්න පුළුවන් ප්‍රසාදයක් නෙවෙයි. ඒතර එයාගේ ප්‍රසාදය දැන් සමහර අයගේ තියෙනවා නේද දෘෂ්ටියක්. දැන් අපි යන්නේ අර විහාරයේ ඉන්න බුදුරජාණන් වහන්සේ වඳින්න විතරයි. එහෙම දෘෂ්ටි තියෙනවනේ සමාජය තුල. අපි යන්නේ අපේ ස්වාමීන් වහන්සේ හදපු විහාරය වඳින්න විතරයි. එහෙම දෘෂ්ටි තියනවානේ. එතකොට දැන් ඒකේනා ඇත්තටම බුද්ධ රත්නයේ සරණ යනවා නම් ಗುಣ වශයෙන් පැහැදුනා නම් එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑනේ. එතකොට අන්න එතන තියෙන අර අචල ප්‍රසාදයක් නෙමෙයි දෘෂ්ටිග්‍රාහී වීමක් එතන තියෙන. දැන් ධර්මයේ වුණත් අපි දෘෂ්ටිග්‍රාහී වෙන්න හොඳ නැහැ. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරේ කුල්ලූපම උපමාවෙන් මේ ධර්මයේනේ. දැන් අලගත් දූපම සූත්‍රයේදී දේශනා කරන්නේ කොල්ලෝපමං ඕ භික්කවේ ධම්මං දේසිස්සාමි. නිත්තරණත්ථාය නෝගහනත්ථාය. මහණෙනි මම මේ ධර්මය නුබලාට මේ එතන කොල්ලෝපම කියලා කියන්නේ පහොරකට උපමා කොට දේශනා කරනවා. ඒතර ඒක ඊතර යෑමට පමණයි කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ සූත්‍රේ පෙන්වා දෙන්නේ දැන් යම් කෙනෙක් මේ පහොරක් උපකාර කරගෙන යම් කෙසේ ගඟක් හෝ ඔයක් හෝ තරණය කරනවා නම් එයා එකකින් එගොඩ වුණාට පස්සෙත් ඒක කරේ තියාගෙන යනවා නම් මම මේකට ගරු කළ යුතුයි කියලා. ඒක නිෂ්පල ක්‍රියාවක් කියලා කියනවා. එතකොට තථාගතයන් වහන්සේගේ මේ ධර්මයත් දේශනා කරන්නේ මේ සසරෙන් එතර වෙනකන් විතරයි කියලා කියනවා. කියන ධර්මයත් ධර්මයේ වුණත් තමන් දෘෂ්ටියක් හැටියට ගත්තොත් ඒකත් තමන්ට හානියක්මයි වෙන්නේ කියලා කියනවා. දැන් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පරමාර්ථ ධර්මයක්. නමුත් ඒ ධර්මය පවා සමහර වෙලට අපි දෘෂ්ටිග්‍රාහී වෙනවා නම් ඒක හරියට අර පෙන්වා දෙන්නේ සර්පයාගේ මේ නැට්ටින් අල්ලගත්ත වගේ කියලා කියනවා. දැන් සර්පයෙකුගේ නැට්ටෙන් අල්ලගත්තොත් ආපස්සට තමන්ට මේ සර්පයා දෂ්ට කරනවා. ඒ තුලින් තමන්ට එක්කෝ මේ මිය යන්නත් පුළුවන්. නැත්තම් මැරෙන හා සමාන වේදනාවකට බඳුන් වෙන්නත් පුළුවන්. ඒ වගේ කියන මේ ධර්මයේ දෘෂ්ටිග්‍රාහීව අරගත්තොත් අන්න ඒක Tamanට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස බොහෝ පිරිසක් නොමග යවන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සැබෑවටම මේ ධර්මයන් ඉගෙන ගන්නකොට තථාගතයන් වහන්සේගේ මේ ගුණයන් තුලින්ම ඉගෙන ගන්නට උත්සාහයක් දරන්නට ඕනේ. ඒතර ගුණ දැනගත්ත කෙනා ආයේ බුදුරජාණන් වහන්සේ ගැන කලකිරෙන්නේ නැහැ. එයාට බෙහෙදයක් නැහැ. මේ අසවල් පන්සලේ ඉන්න බුදුහාමුදුරුවෝ මේ අසවල් ගමේ ඉන්න මේ අසවල් නිකායේ ඉන්න එහෙම බෙහෙදයක් නැහැ. නැහැ. ඇයි ಗುಣ වශයෙන් ප්‍රකට වෙන තථාගතයන් වහන්සේ තුල ඒ වගේ ප්‍රභේදයක් නැති නිසා. ඉතින් ඒ නිසා තමයි අර වක්කලේ තෙරුන් වහන්සේට දේශනා කරන්නේ දැන්. වක්කලේ තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ රූපකය දිහාම බලාගෙන ඉන්නකොට තථාගතයන් වහන්සේ විමසා සිටියේ කිං තේ වක්කලී. ඉමිනා පෝති කායන දිත්තේන වක්කලේ මේ රූපකය මේ කුණු වෙලා යන ශරීරයේ දිහා බලාගෙන ඉඳලා ඇති ඵලය කුමක්ද? ඒක වැඩක් නැහැ කියලා දේශනා කරා. නම් අර යෝ ධම්මං පස්සති සෝමං පස්සති යන්නේ යමෙක් ධර්මයේ දකිනවා නම් අන්න ඒ කෙනා තමයි නියම තථාගතයන් වහන්සේ කවරෙක්ද කියලා අවබෝධ කරන්නේ. ඉතින් අපිත් මේ ಗುಣ වශයෙන්ම ධර්මයන් තුලින්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඒ නිසාද මේ සද්ධා කියන චෛසිකේ ධර්මයේ ගැන අපි කියනකොට මේ තථාගතයන් වහන්සේ ಗುಣ පිළිබඳව ඉගෙන ගන්නට අවශ්‍ය කරනවා. ඒතර තථාගතයන් වහන්සේ ಗುಣ ගැන ඉගෙන ගන්න කියලා කියනකොට අර සද්ධාව කියන එක කවර ධර්මයන් විශේෂෙද ඇති වෙන්නේ කියලා විග්‍රහ කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ ಗುಣ විශේෂ ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ මේ ඉතිපිසෝ භගවා අරහං ආදී තියෙන නව අරහදී බුදුගුණ ඔස්සේ තමයි මේ කෙනාට මේ සද්ධාව කියන එක ඇති වෙන්නේ. දැන් මුලින්ම අපි දැන් බුදුගුණ සියල්ලම අපි මෙතනදී විග්‍රහ කරන්නේ මේ බොහොම කෙටියෙන් මේ Tamanට සද්ධාව ඇති වෙන ආකාරයට සද්ධාාවක් උපදවා ගත හැකි ආකාරයටයි මේ අපි බුදුගුණ බොහොම සංක්ෂේපයෙන් පෙන්වා දෙන්නේ. ඉතින් එතකොට මුලින්ම කියලා දෙන්නේ අරහං කියන බුදුගුණය. ඒතර අරහං කියලා කියන ගුණයේ තියෙන සරලම අර්ථය තමයි සුදුසුයි කියන අර්ථය. ඒතර තථාගතයන් වහන්සේගේ නොඑක් සුදුසුකම් තියෙනවා. ඒතර මෙතන සුදුසුයි කියලා කියන්නේ අන්න මේ ප්‍රත්‍යයන් ලබන්නට සුදුසුයි කියන අර්ථයෙන් තමයි මෙතන අරහං කියලා කියන්නේ. නව තව නොඑක් තේරුම් තින අර එක තැනක දේශනා කරලා තියෙන ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේන වුච්චති කියලා තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු නිසා සංසාර චක්‍රයේ අරසිඳලු නිසා ඊළඟට සියලු දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන්නට සුදුසු වෙච්ච නිසා රහසින්වත් පව නොකල නිසා මේ අරි නැමැති සතුරන් දුරින්ම දුරු කළ නිසා අරහං බවට පත් වෙනවා කියලා එතන තේරුමක් තියෙනවා. එතකොට තවත් ඒ වගේම ද විසුද්ධි මග්ගයේදී ආදී ග්‍රන්ථයන් තුල තවත් නොඑක් ආකාරයෙන් මේ අරහං කියන පදය විස්තර කරලා තියෙනවා. එතකොට තවත් අර අපි ගිය වැඩසටහනේදීත් අපි තේරුම් කළා මේ අරහං කියනකොට අර තවත් පදයක දේශනා කරා. අර යංචේතං අවිජ්ජා භවතණ්හා මේනාහි පුඤ්ඤාභි අபிසංඛාරාණං ජරා මරණ නේමි ආසව සමුදේන අක්ඛේන විජ්ජිත්වා තිබවරතේ සමායෝජිතං අනාදි කාලක් පවත්තන් සංසාර චක්කං තස්සානියන බෝධි මණ්ඩේ විරිය පාදේහි සීල පටවියං පතිට්ඨාය සද්ධා හත්තේන කම්මක්ඛේ ඥාන පරසුං ගහිත්වා සබ්බේ අරා හතාතීති ආරකත්තා අරහං කියලා එතනත් අන්න අරහං කියන පදය විග්‍රහ කරලා තියෙනවා. එතන මෙතන සද්ධාව කියන එක හස්තයක් හැටියට දේශනා කරලා තියෙනවානේ. සද්දා හත්තේන කියන පදයක් විග්‍රහ වුණා. එතන මෙතන අරහං කියලා දේශනා කරේ අර යංචේතං අවිජ්ජා භව තණ්හාමේනාහි. අර බොහෝ කාලයක් තිස්සේ පැවතිච්ච මේ අවිද්‍යාවයි භව තණ්හාවයි කියන මේ අවිජ්ජා භව තණ්හාමේනාහි පුඤ්ඤාභි අபிසංඛාරාණං මේ පුඤ්ඤ ආදී වශයෙන් තියෙන මේ අபிසංස්කාර ධර්මයන්. අபிසංඛාරාණං ජරා මරණ නේමි ආසව සමුදේන මේ ජරා මරණ ආදී ආශ්‍රව සමුදායෙන් යුක්තව මේ බොහෝ කාලයක් තිස්සේ අනාදි කාලක් පවත්තන් සංසාර චක්‍රම් මේ බොහෝ කාලයක් පවත්නා වූ සංසාර චක්‍රය සංසාර චක්කන් තස්සානේන බෝධි මණ්ඩේ මේ බෝධි මණ්ඩලයේදී බෝධි මණ්ඩේ විරිය පාදේහි සීල පටවියං පතිට්ඨාය මේ සීලේ නැමැති පාද යුග්මයෙන් සීලේ පතිත් අර මුලින්ම දේශනා කර මුලින්ම මේ භූමිය හැටියට මෙතන පෙන්වලා දුන්නේ අර සීලේ සීලේ නැමැති භූමිය තුල වීරේ නැමැති පාද යුග්මයෙන් සිටගෙන එතන පෙන්වා දුන්නේ කම්මක්ඛේ ඥාන පරසුංගහෙත්වා කර්මක්ෂය කර ඥානය නැමැති මේ පොරව සද්දා හත්තේන ශ්‍රද්ධාව නැමැති හස්තයෙන්ගෙන සබ්බේ අරහතාතීති අන්න මේ සියලුම කෙලෙස් ධර්මයන් දුරු කරපු නිසා අරහං කියලා කියනවා. ඒතර සද්ධාව හස්තයක් හැටියට දේශනා කරනකොට දැන් අපි හස්තයෙන් කරන්නේ යම් යම් දේවල් ගන්න එක. එතකොට දැන් සාංශාරික ජීවිතයේදී Tamanට මේ ශ්‍රද්ධාව කියන එක උපනිශ්‍රේ වෙනවා කියලා කියනවා මේ වටින වටින දේවල් ගන්න හේතුවක් වෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක්ට මේ සද්ධාව තිබුණොත් තමයි එයාට තථාගතයන් වහන්සේගේ ගුණ වශයෙන් ඒ දේවල් ග්‍රහණය කරගන්න ලැබෙන්නේ. ධර්මයේ තියෙන සංගරත්නයේ ගුණයන් දැනගන්නට ලැබෙන්නේ ශ්‍රද්ධාව තිබුණොත් පමණයි. ඒ වගේම මේ සාංශාරික භව චක්‍රයේ ස්වභාවයන් දැනගන්න. පුනර්භවයේ පිළිබඳව මේ පටිච්චසමුප්පාදය ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයන්. මේ විදිහට මේ හැම දෙයක් ගැනම එයාට ඉගෙන ගන්නට ලැබෙන්නේ සද්ධාව තිබුණොත් පමණයි. මොකද ශ්‍රද්ධාවෙන් තමයි මේකට එළඹෙන්නේම. ඒ නිසා තමයි දේශනා කරේ අර මුලින්ම එතනදී පැහැදිලි කරනවා සද්ධා ජාතෝ උපසංකමති. අන ශ්‍රද්ධාවක් තිබුණාම තමයි මෙතනට එළඹෙන්නේම. මේ පැමිණෙන්නේ ශ්‍රද්ධාව තිබුණොත් විතරයි. සද්ධා ජාතු උපසංකමති. උපසංකමිත්වා පෛරුපාසති. අන්න එතනට එළඹිලා තමයි මේ පෛරුපාසනය කරන්නේ. එතන පෛරුපාසනය කරනවා කියලා කියන්නේ මේ බොහොම හිතවත් ආකාරයෙන් සාකච්ඡා කරන්නේ, තොරතුරු විමසන්නේ මේ ශ්‍රද්ධාවක් තිබිලා එතනට පැමිණියොත් විතරයි. ඉතින් ඒ අනුසාරයෙන් දැන් මේ සද්ධාව කියන එක පෙන්වා දෙන්නේ ඒ තරම්ම වටින ධර්මතා කොටාසියක් නිසා. එතන මේ අරහං කියන ගුණපදයේ තුල ඔය රහසින්වත් පව නොකරන ස්වභාවය, සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වුණු ස්වභාවය, ඊළඟට සියලුම දෙවි මිනිසුන්ගේ ආමස ප්‍රතිපත්ති පූජාවන් ලබන්නට සුදුසු වන ස්වභාවයන් ගැන නොඑක ආකාරي බොහෝ දීර්ඝ විස්තර තියෙනවා දැන් අරහං ගුණය කොතෙක්ද කියනවනම් දැන් පූජාවලිය කියන ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම ලියලා තියෙන මේ අරහං ගුණය පමණක් විස්තර කරලා එතකොට දැන් අරහන් ගුණය ගැන Tamanට හිතල ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් අරහං කියන්නේ හේතුවක් වෙන මේ සීලු මාමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන්නට සුදුසුයි කියන අර්ථය. ඒතර දැන් හිතන්න මේ එක දවසක් තුල බුදුරජාණන් වහන්සේට කී දෙනෙක් මල් පූජා කරනවද? මේ ලෝකේ අපි විතරක් නෙවෙයිනේ. ඒතර කොයිතරම් දේවල් පූජා කරනවද? ගාථා වශයෙන් වන්දනමානන කරනවද? දැන් ගෙවල් කීයක බුද්ධ පූජාව පූජා කරනවද? පන් පූජාවක් කරනවද? ওই විදිහට බැලුවොත් මේ එක දවසක් තුල පමණක් බුදුරජාණන් වහන්සේට කරන පූජාවන් එකතු කරොත් මහා පර්වත තරම් කඳු තරම් ගොඩ ගහන්න පුළුවන් නේ. ඒතරේ මොකද්ද මේ? ඇයි මේ තථාගතයන් වහන්සේට අදත් මේ දෙවි මිනිසුන් පූජා පවත්වන්නේ? අන්න ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි තථාගතයන් වහන්සේගේ අරහන් ගුණේ මහාන් තත්වයයි ප්‍රකට කරන්නේ. ඒතර දැන් පසුගිය දිනයක අර රුවන්වැලි මහා සෑය විශාල පින්කමක් තිබුණා. නේ එතකොට එතන මහා විශාල පිරිසක් සම්බන්ධ වෙලා අප්‍රමාණ පූජාවන් සිදු කළානේ. එතකොට දැන් මේ තරම් පිරිසක් මෙතනට එකතු වෙලා මේ තරම් විශාල පූජාවක් පැවැත්වුවේ කවරක් හේතු කරගෙන දැන් අපි කීවා කියලාද? එහෙම නෙවෙයි නේ. දැන් අපි සමහර හිතෙන්න පුළුවන් ආ මේ වෙන කෙනෙක් කිව්ව නිසානේ ආවේ කියලා. නමුත් ඒක එක හේතුවක්. නමුත් තථාගතයන් වහන්සේට මේ සියලු පූජාවන් ලැබෙන්නේ වෙන කිසි කෙනෙක් හේතු කරගෙනද නැහැ. අන්න තථාගතයන් වහන්සේගේ අරහං ගුණයේ තියෙන මහාන් తත්වය ප්‍රකට වෙන්නේ. එතකොට දැන් තථාගතයන් වහන්සේගේ මේ බුදුගුණ ගැන කියනකොට අපි හිතමු යම් කෙනෙක් ප්‍රශංසා කරනවා. ඉතින් යම් කෙනෙක් පූජා පවත්වනවා. එතකොට ඒ අපිට කරන පූජාවක්ද නෑ. අන්න ඒ තථාගතයන් වහන්සේගේ තියෙන අරහං ගුණයට කරන පූජාවක්. අනිතර අපි හැම වෙලාවකම ඉගෙන ගන්නට ඕන. දැන් අපි නිතර නිතර බුදුගුණ සිහිපත් කරනකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් අපි නිතරම බුදුගුණ සිහිපත් කරන නිසා කෙනෙක් ප්‍රශංසා කරනකොට හරි යම් දෙයක් පූජා කරනකොට හරි හිතෙන්න පුළුවන් මේ අපිට තියෙන ගුණයක් නිසාද මේ ප්‍රශංසා කරන්නේ. අපිට තියෙන ගුණයක් නිසාද මේ යම් යම් පූජා කරන්න කියලා අපි මුලාවටපත් වෙන්න පුළුවන්. නමුත් සැබවින්ම කියනවා නම් ඒ අපේ තියෙන ගුණයක් හේතු කරගෙන නෙවෙයි. ඒ තථාගතයන් වහන්සේගේ අරහං ගුණේ මහාන් තත්වේ. අන්න තථාගතයන් වහන්සේ විසින් මේ සූවිසි අසංකි කල්පලක්ෂයක් පුරා පූර්ණය කරන ද අපරිමිත දාන පාරමිතාවේ ඒ ආනිසංසයන් ඒ උතුම් වූ පාරමිතාවේ ගුණයන් තමයි මේ අදත් ඒ විපාකය ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ. ඊතර ඒක කොතෙක්ද කියනවා නම් සීමාවක් පනවන්න බෑ. කියන්නේ තථාගතයන් වහන්සේ මේ සසරෙදි දුන්න දානයන් පිළිබඳව කොතෙක්ද කියනවා නම් ඒකේ සීමාවක් පනවන්න පුළුවන් කමක් නැහැ. මොකද උන්වහන්සේ නුදුන්න දානයක් නැහැ කියලා කියන සසරෙනකොට. ඒතර තවත් විදිහකින් කියනවා නම් තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ පතා මේ පාරමී ධර්මයන් පූර්ණය කරන අවධියේදී උන්වහන්සේගෙන් දානයක් ලබා නොගත් කෙනෙක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ අපි හැමදෙනාම උන්වහන්සේගෙන් දානයක් ලබාගත් අය වෙන්න ඕන සසරේදී. මොකද මේ දාන පාරමිතට අහු නොවන කෙනෙක් නැහැ. නුදුන්න දානයක් නැහැ, නුදුන්න කෙනෙක් නැහැ. මහා විශාලයි එතකොට. අන්න ඒ අනුසාරයෙන් අපි හිතනකොට මෙන්න මේ අන්න තථාගතයන් වහන්සේගේ ගුණයන් ගැන අපමණ වූ ප්‍රසාදයක් Tamanගේ సంతාන තුල ඇති වෙනවා. ඊට ඒ කරන පූජාවන් ගැන අපමණ වූ ප්‍රසාදයක් ඇති වෙනවා මේ ගුණයන් දන්නකොට. මේ වෙන කිසිවක් නිසා නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ අරහන් ගුණේ මහාන් තත්වයයි මේ ප්‍රකට වෙන්නේ කියලා අපිට අපමණ වූ ශ්‍රද්ධාවක් సంతානය තුල පහළ වෙනවා. ඒතර ඒ ඇතිවන සිතනම් අන්න විශාල කුසල් සිතක්මයි හටගන්නේ. ඒතර දැන් තේරෙනවා එහෙනම් අන්න ශ්‍රද්ධාව තිබුණොත් තමයි කුසලයක් පහළ වෙන්නේ. ප්‍රියම් කෙනෙක්ගේ సంతානය තුල කුසල් සිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේ මේ සද්ධාව හේතු කරගෙනමයි. ඒතර අනිකුත් චෛසික ධර්මයන් දැන් සෝබන සාධාරණ චෛසික ධර්මයන් 19ක් කියනකොට දැන් මේ සද්ධාව තමයි පළවෙනියට තියෙන්නේ. ඒතර අනිත් ඒවත් පහළ වෙනවා. හැබැයි ඒවා සද්ධාවතරම් ප්‍රමුඛ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකට උපමා වශයෙන් පෙන්වා දෙන්නේ දැන් යම්කිසි පිරිසක් එකතු වෙලා මේ ගංග ගංගකට ඒ කියන්නේ යම්කිසි ගම්මානයකට පිවිසෙන්නට හදනකොට එතන විශාල ගංගාවක් පසු කරගෙන යන්න තියෙනවා. ඒතර මේ විශාල පිරිස මේ ගඟ ගඟ ළඟට ඇවිල්ලා නවතිනවා. මේගොල්ලෝ දන්නේ මේ ගඟේ ගැඹුර කොතෙක්ද මේ ගංගාව තුල විසකුරු සත්තු ඉන්නවද කිඹුල්ලෝ ආදී අය ඉන්නවද කියලා මේගොල්ලෝ දන්නේ නැති නිසා බයෙන් ගඟෙන් එතර වෙන්න බැරුව ඉන්නකොට බොහොම ශක්ති සම්පන්න වීරවන්ත පුරුෂයෙක් එතනට පැමිණෙනවා. ඒ පුරුෂයා එතනට පැමිණලා විමසනවා ඇයි මේ බලාගෙන ඉන්නේ? ඒතර කියන අපි මේ ගංගාව ගැන දන්නේ නැහැ. මේ බයයි. යන්න බැරුව මේ ඉන්නේ කියලා. ඊට සාමන් එකතු කරගෙන යන්නම් කියලා මේ කියන ඉස්සෙල්ලම ගඟට බැහැලා අනිත් අයවත් පසුපසින් තියාගෙන මේ කියන අනිත් අයව ගංගාවෙන් එගොඩ කරනවා. එතකොට කියනවා මෙන්න මේ සද්ධාවත් ඒ වීරි පුරුෂයෙක් වගේ කියලා කියනවා. අන්න මේ ශ්‍රද්ධාව උපනිශ්‍රය කරගෙන අන්න අනිකුත් චෛසික ධර්මයනුත් හසුරුවාගෙන මේ කුසල් සිත බලවත් කුසල් සිතක් බවට පත් වෙනවා. ඒ කුසල කර්මය කරන්න හැකියාවක් ලැබෙනවා. එතකොට දැන් කරන්නට අපහසුය කියලා හිතෙන කාරණාවන් අන්න සද්ධාව උපදවාගෙන කරන්නට පුළුවන්. හිතන්න අපේ එළි වෙනකම් බුදුගුණ දේශනාවක් කරනවා කියලා. ඒතර එකපාරට හිතෙන්න පුළුවන් එළි වෙනකම් කොහොමද හැරලා ඉන්නේ? කොහොමද ඉඳගෙන ඉන්නේ කියලා. නමුත් ආයේ කල්පනා කළ සද්ධාාවක් උපදව ගන්න තථාගතයන් වහන්සේ කියන බොහෝම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නම. කලාතුරකින් ලෝකේ පහළ වෙන උතුමන් වහන්සේ. ඒ නිසා බුදුගුණ ඇසීම තුළ අප්‍රමාණ කුසලයක් රැස් වෙනවා කියලා සද්ධා උපදවාගෙන පුළුවන් නේ දිලින කමෙන්. අන්න ওই විදිහට සද්ධා උපදවාගෙන යන්න බැරි තැන්වලට යන්න පුළුවන්. දුෂ්කර දේවල් තරණය කරන්න පුළුවන්. අනේ නිසා ඒකේ මේ සද්ධාය තරති ඕගං කියලා මේ සද්ධාව හේතු කරගෙන මේ සතර ඕගයන්ම තරණය කළ හැකියි කියලා. ඒතරන්න සද්ධාව තමයි මේ හැම කුසලයකටම පූර්වගාමී වෙන්නේ. ඒ නිසා මේ සද්ධාාවක් නැති කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. මලක්වත් පූජා කරන්න බෑ. පන්සලකටවත් යන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ සද්ධාාවක් නැත්තම්. ඉතින් ඒ නිසා මේ ಗುಣ අපි තේරුම් ගන්නට ඕන. මේ ගුණයන් තේරුම් ගන්නකොට අන්න සද්ධාව කියන එක බොහෝ කොට ඇති වෙනවා. යට ඒතර නොකර හැකි දෙයක් නෑ. හැම කුසලයක්ම කරන්න පුළුවන්. දැන් තථාගතයන් වහන්සේ මේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ අමුදරුවන් දන් දෙනවා. භාර්යාව දන් දෙනවා. මේ රාජ්‍ය මේ විශාල රාජ්‍යයන් දන් දෙනවා. ඒතර මේ හැම එකක්ම කරන්නේ කොහොමද? මේ සද්ධාව මූලික කරගෙනමයි. දැන් සද්ධාාවක් නැති කෙනෙක්ට අඩුම ගානේ චූටි දෙයක්වත් දන් දෙන්න බෑ. චූටි දෙයක් කියන්නේ මේ විසික් කරන දෙයක්වත් දෙන්න බෑ. සද්ධාව නැති කෙනෙක්ට. දැන් හිතන්න ඒක දැන් කතමන් පාවිච්චි කරන්නේ නැති දෙයක් පැත්තකට දාලා තියෙනවා. තමන් අල්ලන්නේවත් නැහැ. වැඩකුත් නැහැ තමන්ට. නමුත් ওই දුප්පත් මිනිස්සෙක් කැවිල ලෝකෙ ඉල්ලුවොත් එහෙම මේ තමන්ට වැඩක් නැති දේ දෙන්න පවා ඒත් ලෝභසිතක් පහළ වෙනවානේ. එතන සද්ධාාවක් නැහැ නේද ඒ සිතේ. කියන්නේ සද්ධාාවක් තිබුණොත් තමයි ඒ ඔක්කොම මැඩගෙන ඒක දීමේ හැකියාවක් තියෙන්නේ. ඒතර ඒ නිසා තමයි මේ සද්ධාව කියන එක බොහොම වටින දෙයක් කියලා කියන්නේ. ඉතින් එතකොට මේ සද්ධාව ඇති වෙන්නේ මේ තෙරුවන් විශ්ෙහි මේ වගේ ගුණයන් දැනගන්නකොට. ඉතින් අරහං කියලා කියන්නේ මේ සියලුම කැලෙස් දුරු කරපු රහසින්වත් පව නොකර මේ සීළු ප්‍රත්‍යයන් ලබන්නට සුදුසු වෙච්ච අන්න ඒ අනුසාරයෙන් තමයි තථාගතයන් වහන්සේට අරහං කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් සරලව අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට සම්මා සම්බුද්ධ කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඇතුළු අවබෝධ කළ යුතු සකල ධර්මයන්ම කිසිදු ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒතර සම්මා සම්බුද්ධ කියන දෙයට අපි එදා මතක් කරා මේ දස බල ඥාන, ෂට්ඨ සාධාරණ ඥාන, චතුර්වයිශාරද්ද ඥාන, චුද්දස බුද්ධ ඥාන, තෙසැත්ත ඥාන ආදී මේ සියලුම ඥානයන් ඒ තුල සංග්‍රහ වෙනවා කියලා. ඒ අනුව අපි එදා දස බල ඥානයන් කෙටියෙන් සිහිපත් කළා. ඒ දේවල් මතක ඇතිනේ. ඒවම දීර්ඝ වශයෙන් අද සාකච්ඡා කරන්නේ. ඊළඟට ෂට අසාධාරණ ඥාන හැටියට අර ਸਰවඥතා ඥාන, අනාවරණ ඥාන, ඊළඟට මහා කරුණා සමාපatti ඥාන, ඊළඟට ඉද්දිවිද කියන මේ යමක පාටිහාරීය ඥානය ඔය ආදී වශයෙන් අපි සිහිපත් කරා. ඊළඟට තථාගතයන් වහන්සේට තියෙනවා අර වෛශාරද්ද ඥාන කියලා තවත් ඥාන හතරක්. කියන්නේ එතන පෙන්වා දෙන්නේ ඒ වෛශාරද්ද ඥාන හතර තුර පළවෙනියටම දේශනා කරනවා සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනබි සම්බුද්ධාතේ කියලා. කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ මහා පිරිස් මැද්දේ මම සියල්ල අවබෝධ කරගත්තා කියලා. ඒතර කියන මම සියල්ල අවබෝධ කරගත්තා කියලා දේශනා කරනකොට කියන මේ ලෝකේ ඉන්න දෙවියෙක්ට හෝ බ්‍රහ්මයෙක්ට හෝ ඊළඟට බ්‍රහ්මණයෙක්ට හෝ මාරයෙක්ට හෝ කිසිම කෙනෙක්ට කියන්න බෑ කියලා කියන ඔබ වහන්සේ සියල්ල අවබෝධ කරගත්තා කියලා කිව්වට අසවල් අසවල් කාරණාව අවබෝධ කරගෙන නෑ කියලා කිසි කෙනෙක්ට චෝදනා කරන්න බෑ කියලා කියනවා. අන්න ඒ නිසා ඒක තථාගතයන් වහන්සේගේ එක විශාරද ඥානයක් කියලා කියනවා. ඒක තමයි කියන්නේ සම්මා සම්බුද්දසතේ පටිජානතෝ ඉමේ ධම්මා අනබි සම්බුද්ධාතේ කියලා කියන්නේ. ඊළඟට කියනවා අර තථාගතයන් වහන්සේ දේශනා කරන ඊළඟට උන්වහන්සේ සියලුම කෙලෙසුන් දුරු කළා කියලා. ඒ කියන්නේ කීනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසව අපරික්ඛීනාති. උන්වහන්සේ සියලුම කෙලෙස් ආශ්‍රවයන් දුරු කළා කියලා කියනකොට අන කිසිම දෙවියෙක්ට බ්‍රහ්මයෙක්ට මාරයෙක්ට මේ කිසිම කෙනෙක්ට කියන්න බෑ කියලා කියනවා. ඔබ වහන්සේ අසවල් අසවල් ක්ලේශ ධර්මයේ දුරු කරලා නෑ කියලා. කිය හැකි කිසිවෙක් මේ කිසිම ලෝක ධාතුවක් තුල නැහැ කියලා කියනවා. අන්න ඒක තථාගතයන් වහන්සේගේක විශාරද ඥානයක් කියලා කියනවා. ඊළඟට යස්සකෝ පන තේ අත්ත යස්සකෝ පනතේ අන්තරායිකා ධම්මා වුත්තාතේ පටිසේවතෝ නාලං අන්තරායාති කියලා තථාගතයන් වහන්සේ පනවනවා මේ මේ දේවල් ජීවිතයට අන්තරායක දේවල් කියලා. ඒ කියන්නේ මේ දේවල් කළොත් සතර පායට යන්න හේතු වෙනවා. තමන්ගේ ජීවිතයට අනතුරක් වෙනවා කියලා උන්වහන්සේ අන්තරායක ධර්ම හැටියට යමක් පනවනවද මේ අකුසල ධර්මයන්නේ කියලා යම් කිසි දෙයක් පනවනවා නම් මේ ලෝකෙ කිසි කෙනෙක්ට කියන්න බෑ කියලා කියනවා ඔබ වහන්සේ අන්තරාදායක කරුණු හැටියට පනවපු දෙයක් යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක කළාම ඒ තුලින් එයාට හානියක් වෙන්නේ නැහැ කියලා කිසි කෙනෙක්ට පනවන්න බෑ කියලා කියනවා අන්න ඒක තථාගතයන් වහන්සේගේක විශාරද ඥානයක් කියලා කියනවා. ඊළඟට තවත් තථාගතයන් වහන්සේගේ විශාරද ඥානයක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ මේ අර සියලුම දේවල් අවබෝධ කරගත්තා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඊළඟට සියලු කෙලෙසුන් දුරු කරපු එකත් වෙනස් කරන්න බෑ. ඊළඟට උන්වහන්සේ අන්තරායක කාරණා හැටියට පන උපදයක් කාටවත් ඒක අන්තරායක නෑ කියලා පනවන්න බෑ. ඊළඟට කියනවා තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ හැකි මගක් පනවනවා නම් මේ මාර්ගයෙන් පමණයි මේ සියලු දුකින් මිදිය හැක්කේ කියලා. අන්න කෙනා කිසි කෙනෙක්ට මේ ලෝකේ පනවන්න බෑ කියලා කියන ඔබ වහන්සේ පනවන මාර්ගයට වඩා මේ වෙනත් මගකුත් තියෙනවා. ඒ මාර්ගයෙන් දුක් කෙලවර කළ හැකි කියලා. පැනවිය හැකි කිසිවෙක් මේ ලෝකයක් තුල නෑ කියලත් දේශනා කරනවා. අන්න ඒකත් තථාගතයන් වහන්සේගේ විශාරද ඥානයක් කියලා කියනවා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ මේ දස බල ඥානයන්ගෙන් ෂට අසාධාරණ ඥානයන්ගෙන් චතුර්වායිශාරද්ද ඥානයන්ගෙන් සමන්විත වෙච්ච නිසා සම්මා සම්බුද්ධ කියලා අපි හඳුන්වනවා. ඒතර දැන් ඒක පැහැදිලි ඉන්නේ. දැන් දස බල ඥානය විස්තර කරන්න අවශ්‍යද? Tamante එක තේරුම් ගන්න පුළුවන් නේ. කියන්නේ විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. විස්තර කරන්න ඕන නම් අපිට කෙටියෙන් විස්තර කරන්න පුළුවන්. මම හිතන එක තේරෙනවා ඇති කියලානේ අපි කියන දසබල ඥාන කියන පළවෙනි ඥානයේ හැටියට කිව්වේ මොකද මේ සිහිය තියාගන්න එක හරි වටිනවා මොකද සද්ධාාවක් ඇති වෙනවා නුවණ වැඩෙනවා ඉතින් පළවෙනි ණයට කිව්වේ ඉද සාරිපුත්ත තතහාගතෝ ඨානංච ඨානතෝ අට්ඨාන අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති කියලා එතන ඨාන අට්ඨාන කියලා දෙකක් දේශනා කරනවා අර සිදුවිය හැකි දේ සහ සිදු නොවිය හැකි දේ වශයෙන් තථාගතයන් වහන්සේ දන්නවා. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ නොදන්න මේ දේවල් විය නොහැකියි කියලා දන්නවා. ඒ කියන්නේ විය නොහැකි දේවල් හැටියට පෙන්වන්නේ උන්වහන්සේ කියනවා දේශනා කරන කිසිම දවසක සිදු නොවිය හැකි දේවල් කොටාසයක් තියෙනවා. ඒ තමයි කියන යම් කිසි ස්ත්‍රියකට කවදාක්වත් බුදු වෙන්න බෑ කියලා කියනවා. අන්න ඒව සිදු නොවිය හැකි දේවල්. ඊළඟට කියනවා මේ කවදාක්වත් අර මේ අෂ්ට සමාපත්තලාභීන් නොවිච්ච කෙනෙක්ට මේ අෂ්ට සමෝධානයෙන් කියන දැන් අර බුද්ධත්වයට නියති විවරණ ලබා ගන්න උපනිශ්‍රේවන කාරණා 8ක් තියෙනවා. අන්නේ 8න් යම් කෙනෙක් යුක්ත නොවෙනවා නම් ඒ කෙනාටත් කිසිම දවසක බුදු කෙනෙක්ගෙන් නියත විවරණයක් ලැබෙන්නේ නැහැ කියලා කියන අර manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝව ඡන්දතා කියන මේ කාරණා 8 නැත්නම් එයාට නියත විවරණයක් ලැබෙන්නේ නැහැ කියලාත් කියනවා. ඒවා සිදු නොවිය හැකි දේවල්. ඊළඟට කියනවා කවදාකවත් සෝතාපන්න වෙච්ච ආර්යයන් වහන්සේ නමක් විසින් මේ ආනන්තාරී පාප කර්මයක් සිදු කරන්නේ නැහැ කියලා කියනවා. ඒක සිදු විය නොහැකි දෙයක් කියලා කියනවා. ඊළඟට කියනවා ආර්යයන් වහන්සේ නමක් කවදාක්වත් ආය සතර අපායට යන්නෙත් නැහැ කියලා කියනවා. ඒකත් සිදු නොවිය හැකි දෙයක් කියලා කියනවා. ඊළඟට කියනවා නමුත් මේ පෘතජ්ජන කෙනෙක් අතින් කොච්චර සිල්වත් වුණත් එයා අතින් ආනන්තාරිය පාප කර්මයක් වෙන්න ඉඩකඩ තියෙනවා කියලාත් කියනවා. ඔන්න ඔය විදිහට මේ ඨානං චට්ඨානතෝ කියන ඥානය මේ සිදුවී හැකි සිදු නොවී හැකි දේවල් තථාගතයන් වහන්සේ දන. ඒ වගේම දේශනා කරන එකම ලෝක ධාතුවක එකවර බුදුවරු දෙදෙනෙක් පහළ වෙන්නට හේතුවක් නැහැ කියලා කියනවා. එකම ලෝක ධාතුව එකවර සක්විති රජවරු දිනෙක පහළ වෙන්න හේතුවක් නැහැ කියලත් දේශනා කරනවා. අන්න ওই විදිහට මේ ගුණය තුලින් ඥානය තුලින් තථාගතයන් වහන්සේ අර සිදු විය හැකි දේවල් සිදු නොවිය හැකි දේවල් දන්නවා. අන්න ඒක තමයි පළවෙනි තථාගත බලය. ඉතින් එතකොට දැන් ওই විදිහට තථාගත බල 10ක්ම දේශනා කරනවා. ඉතින් අද මීට වඩා අපිට බල විස්තර කරන්න ලැබෙන අපි ළඟ දවසේ ටික විස්තර කරපු නිසා සිහිපත් කරගන්න මේ තථාගතයන් වහන්සේගේ ගුණයන් පිළිබඳව මේ අපි සද්ධා කියන චෛසික ධර්මය ගැනයි ඉගෙන ගන්න. ඉතින් මේ ගුණ ඉගෙන ගත්තාම තමයි සද්ධාව බලවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඇති කරගනිමු මේ තථාගතයන් වහන්සේගේ ගුණ විශේෂ ගුණයන් පිළිබඳව අපි ඇති කරගත්ත මේ අප්‍රමාණෝ සද්ධාදී ගුණධර්මයන්ගේ බලයෙන් අපි හැම දිනාටමත් තථාගතයන් වහන්සේගේ ධර්මයන් පිළිබඳව ගුණයන් පිළිබඳව තව තවත් බොහෝ ගැඹුරට වටහාගෙන මේ ගුණ ධර්මයන් පූර්ණය කරගෙන ඒ වගේම පරමාර්ථ ධර්මයන්ගේ තතු තත්වාකාරයෙන් අවබෝධ කරගෙන సంతානගත කෙලෙස් ධර්මයන් දුරු කර ගනිමින් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගනිමින් තම තමා විසින් ප්‍රාර්ථනීය වූ බෝධියකින් මගඵල නිවනෙන් සැනසෙල්ල පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි